හැම දිනාටම පෙරවන් සරණයි අද 2019 ජූනි මාසයේ 20 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:00ට ආරම්භ වෙන අභිධර්ම දේශනාව සහ සාකච්ඡාවයි මේ ආරම්භෙන්නේ අද දවසේ අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් මම හිතනවා වැඩ අධික වේලාවක පවා අපි වෙනුවෙන් පැයක් විතර මිඩංගු කරන්නට අපේ ස්වාමීන් වහන්සේ නව ශ්‍රී ලංකාවේ වැඩ සිටින පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ අපිට සම්බන්ධ වෙනවාද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් සවනට සිසිලස වෙනුවෙන් අපි පිළිගන්නවා පාද නමස්කාර කර ඒ වගේම ඉතාම ගෞරවයෙන් ආරාධනය කරන සිටිනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතක් කර දෙන්න ලෙක්ෂ ස්වාමීන් වහන්සේ සෙරුවන් සරණයි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 ධර්මයෝ නාම ධර්මයෝ චෛතසික ධර්මයෝ ස්කන්ධ වශයෙන් පවතින ධර්ම සියල්ලක්ම ਸਰවාකාරයෙන්ම ආරෝපදේශ රහිතව අවබෝධ කොටගත්තා වූ කුතුමෝ ਸਰවචතා ඥානින් සමන්නාගතු සම්මා සංබුදු පියාණන් වහන්සේට ਸਰවචතා ඥාන ප්‍රතිලාභය පිණිස සතරවැදෑරුම් වූ සීලේ දියුණු කළා වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට ਸਰවචිතා ඥාන ප්‍රතිලාභී පිණිස පාරමී භූමියේදී චිත්ත භාවනා වැඩුවා වූ සමත භාවනාවෙන් සිත ආලෝකමත් කරගත්තා වූ ශක්තිමත් කරගත්තා වූ අකුසලයන්ගෙන් මිදුණා වූ කුසලෙන් වැඩි කියාව సంతානයක් ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේට ਸਰවචතා ඥාන ප්‍රතිලාභයේ පිණිස සමාධිය පදනම් කරගෙන ධ්‍යාන ධර්ම පදනම් කරගෙන විදර්ශනා ඥාන වැඩුවා වූ මානසිකාර්යය දියුණු කළා වූ සිහිය වැඩුවා වූ ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවෙන් විදර්ශනා ඥාන මාර්ගයේ ගමන් කොට සියලුම නාම ධර්මයන් රූප ධර්මයන් නිසියාකාර හරියාකාර සත්වාකාරයෙන් මෙනෙහි කරමින් යථාභූතයේ සම්ප්‍රාප්ත වූ වැඩම කළා වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම ශ්‍රේසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ సంతානේ පහළ වූ ඒ උතුම් වූ බුදුනුවණින් පිරිසුදු නුවණින් නිකලස් නුවණින් දැන අවබෝධ කොට ගත්තා වූ ලෝකයට පැහැදිලිව දේශනා කොට වදාළා වූ ඒ උතුම් වූ ශ්‍රී සත් ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ප්‍රණීත ධර්ම මාර්ගයේ ගමන් කොට ඒ ප්‍රණීත ධර්ම මාර්ගයට එකතුව ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට ධර්ම මාර්ගයේ වැඩම කොට සුපටිපන්නාදී උතුම් ගුණලාභීව ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් වූ ආර්ය මහා සංඝරත්නයේට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභාව බලෙන් අනන්ත පරිමාණ ධම්ම ගුණානුභාව බලෙන් අනන්ත පරිමාණ සංඝ ගුණානුභාව බලෙන් බුදු ගුණ මෙනෙහි කිරීමේ වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ පින්වත් හැම දිනාම මේ වෙලාව වෙනකොට උපදවා ගත්තා වූ සියලුම ආකාරයේ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් මේ අභිධර්ම වැඩසටහන තුළින් දේශනාව තුළින් සාකච්ඡාව තුළින් අප කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ සියලුම ධර්ම කාරණාවන් ඊටමත් හොඳට සැදෙනාටම වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා අවබෝධයටපත් වේවා ඒ සඳහා කිසිම නීවරණ ධර්මයක් බාධකයක් හැටියට ඉදිරිපත් නොවේවා සිහිය නුවණ අවදි වේවා මනසිකාර්ය අවදි වේවා හිත සමාධි වේවා සමාධිමත් හිතින් සාන්ත වූ හිතින් නුවණින් මෙනෙහි කිරීමෙන් ධර්මය අවබෝධ කරගෙන ඒකාන්තයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් නිවැරදිව ප්‍රණීතව ඊ타මත් මුතුන් ලෙස අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත ස්පර්ශ කොට වදාළ සසර කෙලවර කරපු ඒ ස්ථානයේ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සෑම දිනාටම අවබෝධ කර ගන්නට ලැබේවා. මේ ඒකාන්තෙම ඒ සඳහා ධර්ම මාර්ගයක් ප්‍රතිපත්තියක්ම වේවා කියලා මෛත්‍රීන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ දක්වාම අභිධර්ම සාකච්ඡා මාර්ගයේ ගමන් කරමින් අපි නොඑක් මාතෘකා යටතේ ධර්ම සාකච්ඡා පැවැත්තුවා ධර්ම දේශනාවන් පැවැත්තුවා බුදුරජාණන් වහන්සේගේ ਸਰවචතා ඥානය ස්පර්ශ කරපු ඒ ධර්ම ස්ථාන ධර්ම කාණ්ඩ ධර්ම කොටස් සියුම් පැතිකඩ සියුම් ධර්ම ගුණ අපි දේශනාව තුළින් අපි අසාගත්තා ඒ පිළිබඳව අපේ හිත යෙදුවා අපිට තිබෙන්නා වූ දැනුම් ප්‍රමාණයෙන් අපි ඒ ධර්ම කොටස පුළු පුළුවන් හැටියට ස්පර්ශ කරන්න මහන්සි ගත්තා. ගිය සතියේ අපි සාකච්ඡා කළා විපාක ප්‍රත්‍ය පිළිබඳව විපාක ප්‍රත්‍ය පිළිබඳව කතා කර අද අපිට කතා කරන්න තිබෙනවා සාකච්ඡා කරන්නට තිබෙනවා තව ධර්මයක් ඒ තමයි ආහාර ප්‍රත්‍යයේ තිබෙන්නා වූ විසර්ජන වාර පිළිබඳව ආහාර ප්‍රත්‍ය ධර්මයයි කතා කරන විසර්ජනාවාර ඒ කියන්නේ වීතිවාර කොහොමද මේ වීතිවාර කතා කරන්නේ කොහොමද මේ වීතිවාර ගැලපෙන්නේ කොහොමද වෙන්නේ කියලා ඇත්ත වශයෙන්ම ආහාර ප්‍රත්‍ය යටතේ වීති වාර හෙවත් ඒ විසර්ජනා ක්‍රම විසර්ජනා වාර හතක් තිබෙනවා. ඒ විසර්ජනා වාර හතෙන් අපි පිළිවෙලට අපි ඒක දැනගනිමු. මෙහෙමයි ඒ විසර්ජනාවාර තිබෙන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චය. ඒකේ තේරුම කුසල ධර්මය කුසල ධර්මයකටම ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. උදව් වෙනවා. ඒ මොන ප්‍රත්‍ය වශයෙන්ද ආහාර ප්‍රත්‍යය වශයෙන් කුසල ධර්මයක් කුසල ධර්මයන්ට ආහාරපත්වීම්පත් වෙනවා. දෙවෙනි විසර්ජනාවාර වීතිය මේ විදිහට කියන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආහාරපච්චේන පච්චය. කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට ප්‍රත්‍ය වෙනවා උදව් වෙන උපකාර වෙනවා ආහාර ප්‍රත්‍ය වශයෙන් ඊළඟට තුන්වෙනි වාරයේ මේ විදිහට අපිට එනවා කුසලෝ ධම්මෝ කුසල ධර්මයක් කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස. කුසල ධර්මයකටත් අව්‍යාකෘත ධර්මයකටත් එකට ආහාරපත්යෙන් සත්‍ය වෙනවා. දැන් එතකොට මෙතන කුසල ධර්මය මුල් කරගෙන වාර 3ක් කියවා. ඒ කියන්නේ දීති 3ක්. ඊළඟට වෙනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආහාරපච්චේන පච්චයෝ අකුසල ධර්මයක් අකුසල ධර්මයකටම ප්‍රත්‍ය වෙනවා උදව් වෙන උපකාර වෙනවා ආහාර ප්‍රත්‍ය වශයෙන් ආහාර පච්චේන පච්චේ ඊළඟට පස්වෙනි එක කියනවා මෙහෙම අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චයෝ අකුසල ධර්මයක් අභ්‍යාකෘත ධර්මයකට ආහාර පච්චයෙන් ප්‍රත්‍ය කරනවා ඊළඟට අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ආහාර පච්චේන පච්චය අකුසල ධර්මයක් අකුසල ධර්මයකටත් අව්‍යාකෘත ධර්මයකටත් දෙකටම ආහාර පත්‍යෙන්පත් වෙනවා. එතකොට දැන් මේකේ තියෙනවා කුසල ධර්මය කුසලයටයි අව්‍යාකෘතයටයි කුසල අව්‍යාකෘත දෙකට එක වෙලාවෙයි පත්‍ය වෙනවා කියලා වීති වාර තුනක්. අකුසල ධර්මය අකුසල ධර්මයට වෙනම අව්‍යාකෘත ධර්මයට වෙනම අකුසලයටයි අව්‍යාකෘතයටයි දෙකටම වෙනම ওই විදිහට වීති වාර තුනක් තියෙනවා. අවසානයේදී අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකටම ආහාර පත්‍යෙන් උපකාර වෙනවා උදව් වෙනවා පත් වෙනවා මේ තමයි ආහාර පත්‍ය සම්බන්ධයෙන් ගැටගෙහෙන පෙළගස්සලා තිබෙන පැහැදිලි කරලා තියෙනා වූ මේ වීති වාර 7 දැන් අපි මේ ධර්ම කරුණු ටික මේ දිගහැරපු මේ පෙළගස්සලා තිබෙන්නා වූ වීතිවාර ටිකේ එළලා දාලා බලන්න අපි මාත්‍රිකාවට ගොඩ වෙමු. මාත්‍රිකාවේ තිබෙන්නේ ආහාර ප්‍රත්‍ය කියලා. ආහාර ප්‍රත්‍ය අපි මේක කලින් අවස්ථාවකදී ප්‍රත්‍යයේ තිබෙනා ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍ය උප්පන්න ධර්ම කියන විස්තර කරගෙන යනකොට අපි මේක කියලා තියෙනවා. දේශනා කරලා තිබෙනවා. නමුත් දැන් ඕක අවුරුද්දකටත් වැඩි කාලයක් කලින් කියලා තියෙන නිසා නිතර මේ ධර්ම කතනය කනට එන්නේ නැති නිසා මේකේ හිතින් මේකේ තිබෙන අදහස මේකේ තියෙන අර්ථය හිතින් ටිකක් ඈත් වෙලා දුරු වෙලා ලෝකයේ තිබෙනා වූ සිදුවීම් ඔළුව උඩට ඇවිල්ලා ධර්ම කාරණය යටට ගිහිල්ලා පතුරට ගිහිල්ලා අමතක වෙලා තියෙනවා ඒක නිසා මේ අද කියා දෙන්නා වූ වීතිවාර 7 ආහාර ප්‍රත්‍යයට ගලපලා දැන ගැනීම පිණිස ආහාර ප්‍රත්‍ය ගැන සුළුවෙන් හරි අපි මතක් කර ගන්න ඕනේ සිහිපත් කර ගන්න ඕනේ. මේ ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ මෙහෙම එකක්. ධර්ම ස්වභාවය. අපි හිතමු ඒක නාම ධර්ම ටිකක් ධර්ම ටිකක් රූප ධර්ම ටිකක් ඒව නිකන් නෙවෙයි පහළ වෙන්නේ. නාම ධර්මයොත් රූප ධර්මයොත් යම්කිසි එකක උදව්වක උදව්වකින් තමයි පහළ වෙන්නේ. මේ නාම ධර්ම සමූහය රූප ධර්ම සමූහය ආයෙත් ආයෙත් නැතිවෙන්න නැතිවෙන්න ආයෙ ආයෙ පහළ වෙන්න මතුවෙන්න හටගන්න උපදින්න හේතු වෙන ධර්මයක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. හටගත්තු ධර්මය, ඉපදිච්ච ධර්මය, තිලිප්පිලා උඩට ආපු ධර්මය මෝරලා ඉස්සරහට යන්න හේතු වෙන, ප්‍රත්‍ය වෙන, උදව් වෙන ධර්මයක් කියලා. ඒ වගේම තමයි ඒ හටගත්තු ධර්මය ටිකක් කල් අල්ලන්න. ඉස්සරහට කල් අල්ලලා මැරෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව ටික වේලා සියලු දේම කැඩෙන බිඳෙන බව හැබෑ. හැබැයි උපදිච්ච ධර්මයක් සම්පූර්ණ නැති වෙලා යන්න කලින් ටිකක් ඉස්සරහට අඩියක් දෙකක් හෝ වේවා පන්නවන්ට උදව් වෙන්නා වූ පවතින්ට උදව් වෙන්නා වූ කැඩෙන්නේ නැතිව ඩිංගක් ඉස්සරහට යන්න උදව් වෙන්නා වූ යම්කිසි ධර්මයක් තිබෙනවාද අන්න ඒ හැකියාව තිබෙන ධර්මයට උදව් වෙන උපකාර දෙන ධර්මයට තමයි ආහාර ගුණයේ තිබෙන ආහාර ශක්තිය තියෙන ප්‍රත්‍ය ධර්මය කියලා කියන්නේ එතකොට යමක් උපදින්ට උදව් වෙනවා, ඉස්සරහාට පවතින්ට උදව් වෙනවා, ඩිංගක් කැඩෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න උපකාර වෙනවා. මේක තමයි මේ ආහාර කියන එකේ සරල අදහස සහ තේරුම. ඉතින් මේ සත්වයේ හැටියට උපදින්නේ සත්වයක් හැටියට හටගන්නේ සත්වයක් හැටියට මතුවෙන්නේ අපි ලෝක ආරයෙන් ලෝක සම්මුතියෙන් කතා කළාට මේ සත්වයෝ ඇවිල්ලා ධර්ම වශයෙන් ගත්තම නාම ධර්මයි රූප ධර්මයි. මේ නාම ධර්ම රූප ධර්ම සත්‍ය හැටියට අපි කතා කරන මේ ධර්ම ආවම ඒවා ඇතිවෙන්න ඒ නාම රූප ධර්මයේ සත්‍ය හැටියට කතා කරන නාම ධර්ම රූප ධර්ම මතුවෙන්න විශේෂයෙන්ම උදව් වෙන උපකාර වන ධර්ම හතරක් ආහාර ගුණී තිබෙන ආහාර ගතිය තිබෙන ආහාර ශක්තිය තිබෙන ධර්මතා හතරක් මේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා හඳුනාගෙන දේශනා කරනවා ඒ තමයි මොනවද ඒ ධර්මතා හතර කබලීකාර ආහාරය එකක් පස්ස ආහාරය තව එකක් ඊළඟට මනෝ සංචේතනාව කියන ආහාරය තව එකක් විඥාන ආහාරය තව එකක්. කබලීකාර ආහාරය රූප පැත්තට බරයි. ඒක රූප පැත්තට අයිති. කබලීකාර ආහාරය. ඊළඟට පස් ආහාරයයි ස්පර්ශ ගතියයි මනෝ සංචේතනා කියන ආහාරයයි විඥානය කියන ආහාරය මේ ධර්මතා තුන නාම පැත්තට වෙලා තියෙනවා. එතකොට රූප පැත්තට බර වෙච්ච කබලීකාර ආහාර ගුණය තිබෙන සත්‍ය පස්ස මනෝ සංචේතනා විඥාන කියන ආහාර තුන නාම ධර්ම පැත්තට. දැන් මේ ගැන අපි හිත කලින් බොහොම විස්තර ඇතුව කියලා තියෙනවා. ඉතින් මේකෙන් සාමාන්‍ය තේරුම් ගන්න තියෙන්නේ රූප මේ රූපයේ පැවැත්ම පිළිබඳව අපේ මේ ඇඟි ශරීරයේ පැවැත්ම පිළිබඳව උපකාර වෙන එහෙම නැත්නම් උදව් වෙන උපස්තම්භණයේ වෙන උපකාර වෙන්නා වූ ගතිය කබලීකාර ආරෙන් තමයි ඒකට තමයි තිබෙන්නේ ඒකෙන් තමයි ඒ උපස්තම්භන ගතිය ලබන්නේ එතකොට දෙවෙනි ආහාර ගුණය ස්පර්ශය දැන් අපි පටිච්ච සමුපාදය කියනකොට කියනවනේ පසපච්චය වේදනා කියලා. ඇත්තට ස්පර්ශයේ වේදනාව කියන එක ඇතිවෙන්න ළඟම උපකාරකයා ළඟම ආහාර සපයන්න ළඟම ආහාර වෙන ධර්මයේ තමයි පස්සේ. ස්පර්ශය නිසා සැප වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශය නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශය නිසා මධ්‍යස්ථ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. මේ ධර්මතා තුන ධර්ම සාතුන එහෙම නැත්නම් මේ කියන්නා වූ වේදනා තුන පහළ වෙන්නේ ස්පර්ශය නිසා. ඒක නිසා රූපයට කබල විකාර ආහාරය වේදනාවට ස්පර්ශ ආහාරය. ඊළඟට මේ තව එකක් තිබෙනවා මේ මනෝ සංචේතන ආහාරය යම්කිසි කෙනෙක් මෙතනින් වැටුනම මනුස්ස ලෝකෙන් මරණයටපත් වුණා. මේ manuss ලෝකයෙන් අයින් වුණාම ඒ ඇඟ දාලා ගියත් මේ මහා පොළොව තලයේ එහෙට මෙහෙට දුවපු පැනතු ඇවිද්දවපු හිටපු මේ ශරීරය දාලා ගියත් එතනින් ඒ වැඩේ නවතින් නැතුව ඉස්සරහට අද්දන ඉස්සරහට දිග්ගස්සන. ඉස්සරහට තවත් එකක් මේකට සමාන වූ වෙනස් ආකාරය. යම්කිසි රූපයක් නාමයක් කොයි හෝ වේවා ළඟ හෝ දුර තැනක ඇති කරන ගතියක් තියෙනවා. අන්න ඒක තමයි ඔය මනෝ සංචේතනාව කියලා කියන්නේ. ඕක වෙන තැනක කියන කර්ම කියලා. හැබැයි මනෝ සංචේතනා කියන්නේ ඒ නාම රූප ධර්ම නැවත පැනලා යනකොට ආයෙත් උපදවන්න පුළුවන් ගුණයේ තිබෙන ගතිය. ඒක මනෝ සංචේතනාව කියලා කියනවා. අනිත් එක තමයි විඥාන ආහාරය. ඒ විඥාන ආහාරය ඇවිල්ලා උප්පත්තියක් ලබා දෙන ස්ථානේ එහෙම නැත්නම් උප්පත්තියක් හැටියට මේ නාම රූප ධර්ම ඉස්සරහට අල්ලවලා මතු කරලා දෙනවා. මෙන්න මේ කියනා වූ ධර්මතා හතර ගැන තමයි අපි දැන් මේ අද කතා කරන්නේ. මේක කොහොමද වීති වාරයකට එහෙම නැත්නම් කොහොමද මේක නාම ධර්ම පැත්තට ගිහිල්ලා රූප ධර්ම මිශ්‍ර වෙලා මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දැන් අපි කතා කරමු. මේක පෙර අවස්ථාවක අපි ගොඩාක් විස්තර මේක කියලා තියෙන නිසා අපි එච්චර යන්නේ දැන් බලමු මේ පළවෙනි වීති වාරයේ පළවෙනි විසර්ජනා විසඳී කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් ආහාර පච්චේන පච්චේ කුසල ධර්මයක් කුසල ධර්මයකටම ආහාපත්තියෙන් පත් වෙනවා කියලා. මොකද්ද කුසල ධර්මය කියන්නේ? කුසල ධර්ම කියලා කියන්නේ ධර්මතා 21කට එහෙම නැත්නම් සිත් 21කටත් ඒ සිත් 21 ක්‍රියාත්මක වෙන අඩු වශයෙන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම සමූහයක් තිබෙනවා 38ක් තියෙනවා ඒ 38 පොදියට ගන්නවා කුසල ධර්ම කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චේන දැන් කුසල ධර්ම කියලා කිව්වේ මොනවද ඔය සිත් 89ක් කිව්වට කුසල ධර්ම සංඛ්‍යාවට ගන්නේ නැහැ ඔක්කොම කාමාවචර භූමියේ ක්‍රියාත්මක වෙන සෝබන සිත් 8යි විස්තර ක්‍රමයේ හැටියට ධානය සිත් පහේ තිබෙන කුසල ධාන කුසල සිත් පහයි 13යි අරූපාවචර ධාන සිත් 4යි 17යි ලෝකෝත්තර මාර්ග සිත් 4යි මේ ටික එක්කාසු කළාම සිත් 21ක් තිබෙනවා මෙන්න මේ සිත් 21ට කියනවා කුසල ධර්ම කියලා ඒ කියන්නේ මේ වගේ තමයි තව එහෙකට ඉස්සරහාට උප්පත්තියක් ඉස්සරහට ඈඳිල්ලක් ඉස්සරහට දිග්ගැස්සිල්ලක් කරන්න පුළුවන් එක සිතකින් හරි චිත්තක්ෂණයකින් හරි කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ කියනා වූ සිත් 21. ඊළඟට මේ සිත් 21 තනියෙන් උපදින්නේ නැහැ. තනි තනියෙන්. මේ සිත් 21ට අදාළ වෙච්ච තිබෙනවා චෛතසික ධර්ම 38ක්. ඒ 38 තමයි අර අන්‍ය සමාන 13ක් තිබෙනවා. ඒ කියන්නේ ਸਰවචිත්ත සාධාරණ ප්‍රකීර්ණක 6 අන්‍ය සමාන 13 ඊට පස්සේ කුසල චෛතසික 25. ওই ටික ගත්තම 38ක් තියෙනවා. මේ චෛතසික ධර්ම, චිත්ත ගති, චිත්ත ගුණ මේ චිත්ත ගති චෛතසික ධර්ම 38 ඔය කියන කුසල සිත් 21 අඩු වශයෙන් වැඩි වශයෙන් ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ක්‍රියාත්මක වෙනවා වැඩ කරන මේ තමයි ඔය කුසලෝ ධම්මෝ කියලා කියන්නේ මේ කුසල ධර්මයෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් උපදින්න ආහාර වශයෙන් ප්‍රති වෙනවා කුසල ධර්මයකට ප්‍රති වෙනවා දැන් මේ මේක වෙනතාව අපි එකකින් අරගෙන බලමු එක සිතක් අරගෙන ඒක කොහොමද අනිත් ඒකට ප්‍රත්‍ය වෙන්නේ කියන එක අපි මේකේ දාලා බලමු. දැන් එක සිතක් ගනිමු. එක සිතක් අරගත්තම අපි හිතමු සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික කියන කුසල් සිත ගන්න. ඒ සිතේ චෛතසික ධර්ම තිබෙනවා සමූහයක්. අපි හිතමු ඒකේ චෛතසික ධර්ම තිබෙනවා 34ක් කියලා. ප්‍රඥාවත් එක්ක චෛතසික ධර්ම 34ක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ 38න් කොච්චරක් හරි වෙන්න පුළුවන්. දැන් මේ චෛතසික ධර්ම 34යි මේ සෝමනස්ස සාගර ඥාන සම්පති කියනා වූ සිතයි අපි හිතමු 35ක්. මේ ධර්ම 35 ඇත්තට මිනිස්සෙක් නෙවෙයි. ඇත්තටම පුද්ගලෙක් නෙවෙයි. මේ ධර්ම 35 ඇත්තටම සත්වයකුත් නෙවෙයි. මේ සත්වයක් නොවන ආත්මයක් නොවන මේ ධර්ම නාම ධර්ම 35 තුල වෙනවා කුසල ඒවා කියන කුසල ධර්ම. එතකොට මේ කියනා වූ කුසල ධර්ම අතර තිබෙනවා ධර්මතා තුනක් ආහාර වැඩි කරන්න පුළුවන්. ධර්මතා තුනක් තියෙනවා ආහාර වැඩි කරන්න පුළුවන්. ඒ තමයි එකක් චෛතසික ධර්ම ඔය 34න් පස්සේ කියන චෛතසිකයයි චේතනාව කියන චෛතසිකයයි දෙක ආහාර වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍යවට උදව් උපකාරයක් වෙන්න පුළුවන්. විඥානය කියන හිත ආහාර ශක්තියේ ආහාර ගුණේ යම්කිසි වැඩි ගැම්මක් තිබෙන්නා වූ දෙයක්. ඒක නිසා මේ සිතයි චෛතසික 34යි කියන මේ 30 ධර්මතා 35 තුල ආහාර ගුණය ආහාර ප්‍රති ශක්තිය අනිත් අයට නිකන් ගැම්මක් හයියක් දෙන්න පුළුවන් ගතිය මේ ධර්මතා තුනේ තිබෙනවා එතකොට ඒ ධර්මතා 35න් තුන් දෙනේ අපි හිතමු ආහාර ශක්තිය තියෙනවා නම් තව චෛතසික ධර්ම 32ක්. තව ධර්ම 32ක් එතන ඉන්නවා මේ තුන් දෙනාගේ කෑම මට්ටූරුව කණ්ඩ කෑම මට්ටූරුව ලබන්න කෑම ශක්තිය ලබාගෙන වැඩ කරන්න පුළුවන් ගතිය තියෙන 30 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ 30 දෙනාගේ මතුවීම ඒ 30 දෙන්නගේ පැවැත්ම ඒ 32 දෙනා කටයුතු කරන්නේ මේ තුන් දෙනාගෙන් උදව් උපකාර ලබා ඔකට මෙන්න මෙහෙම එකක් ගත්තොත් හොඳයි. සමහර අවස්ථාවලදී අපි දැකලා තිබෙනවා මම ඒක අත්විඳලා තියෙනවා සමහර අවස්ථාවල මිනිස්සු හතර පහ දෙනා අසරණ වෙලා ඉන්න අවස්ථා තිබිලා තිබෙනවා ඒ කියන්නේ කවුරුවත් කතා කරන්නට නැහැ. ඒ වගේම හොඳක් නරකක් අහන්න කෙනෙක් දුකක් සැපක් අහන්න කෙනෙක් කියලා නැහැ. නිකන් අසරණ වෙලා කොහොම ඉන්නකොට මම සමහර අවස්ථාවලදී ඒ වගේ තැනකට ගියාම මට කියලා තියෙනවා දැන් තමයි යන්තම් අපේ හිතට පණක් ආවේ කියලා. ඒ කියන්නේ අර ගියයින් පස්සේ. සමහර අවස්ථාවලදී අපි වෙනත් අයගෙන් අපි දැකලා තියෙනවා මොකක් හරි කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නකොට උදව් කරන්නට කලින් මිනිස්සයා එතෙන්ට ආපු ගමම අර ඉන්නා වූ අයට මහ පුදුම ප්‍රබෝධයක් පුදුම ශක්තියක් පාළුව නැතිකමක් අසරණ වුණේ නෑ කියලා Tamante දැනෙන ගතියක් ඒ අයට හිත පිරී යන ගතියක් තියෙනවා. කණ්ඩ බොණ්ඩ දීලා නෙවෙයි. එහෙම නැත්නම් වෙන උදව් උපකාරයක් කරලත් නෙවෙයි. දැකීම මාත්‍රේ ළඟට යෑම මාත්‍රේම තවත් කෙනෙක් පණ ගස්සන ගතිය, තවත් කෙනෙකුට ශක්තියක් වෙන ගතිය, ඒ වගේම නොදී යමක් දෙන ගතිය. ඒ එහෙම එකක් තියෙනවා. ආන්න ඒ වගේ තමයි මේ නාම ධර්මවල තිබෙනවා මහා අමුතුම ගුණගතියක් ළඟ ඉන්නකොට අනිත් අයට පණක් වෙනවා. මේ ස්පර්ශය, පස්සය කියන ධර්මය, ඊළඟට චේතනාව කියන ධර්මය, විඥානය කියන ධර්මය තුන් දෙනා ඉන්නකොට මේ තුන් දෙනාත් ඔවුනොවුන්ට ආහාර වෙනවා. එයාලට විඥානයේ ඉන්නකොට පස්සේට හරි ශක්තියක්. පස්සේ ඉන්නකොට විඥානයේ ශක්තියක්. පස්සේ ඉන්නකොට වේදනාවට ශක්තියක්. වේදනාවේ ඉන්නකොට පස්සේටයි විඥාණයටයි ශක්තියක්. මේ තුන් දෙනා එනකොට අනිත් 32 දෙනාටම ශක්තියක්. ඒක නිසා මේ තුන් දෙනාගේ තිබෙනවා අනිත් අයට පණගස්සන්ත පුළුවන්. අනිත් අයට ගැම්මක් හයියක් දෙන්න පුළුවන් ගතියක් ශක්තියක් මේ අය තුල මේ ධර්මතා තුල තුන තියෙනවා ඒක නිසා ඒ ශක්තියට තමයි කියන්නේ ආහාර ප්‍රත්‍ය කියලා ආහාර වශයෙන් පණ දීම් වශයෙන් පණ ගැස්සීම් වශයෙන් උදව් වෙන උපකාර වෙන ධර්ම ගුණය. ඉතින් මේ තුන් දෙනාගේ තුල තිබෙන්නා වූ ඒ ප්‍රත්‍ය වෙන ගතිය ලබන්නේ කවුද? අනිත්‍යයි. එක්කෙනෙක්ගේ තිබෙන ශක්තිය අනිත්‍යයි ලබනවා. දැන් අපි කිව්වා ඔය මිනිස්සු පිරිසක් තනියෙන් හුදකලාව ඔහේ ඉන්නකොට අපි ඉතින්ට ගිය ගමන් අපි ඉතින්ට ගිය ගමන් ඒ අයට අමුතු පණක් එනවා. එතකොට ඒ ඒ ශක්තිය අනිත් කෙනෙකුට ශක්තියක් පිහිටක් වෙන්න පුළුවන් ගතිය කාගාවද තියෙන්නේ? අන්න අර කියනා වූ කෙනා ළඟ. එතකොට ලබන්නේ කවුද? අර ඉන්න අය පිරිස. ආන්නේ ඒක නිසා ප්‍රත්‍ය උප්පන්නේ කියලා කියන්නේ ලබන්නාවය. ප්‍රත්‍ය ශක්තිය තියෙන අය කියන අහ ප්‍රත්‍ය කියලා. දැන් මේ විදිහට කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට ওই විදිහට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් ඔය එක කොටසක් අය කිව්වේ. තව එකක් තිබෙනවා දැන් ඔය 35 දෙනාම කුසල ධර්ම හැටියට නම් කරේ. ඔය 35 දෙනාම ඔය නාම ධර්ම රංචුවම කුසල සිතක තමයි තියෙන්නේ. ඒක නිසා ඔක්කොම ගණන් ගන්නේ කුසල කියලා. ඒක නිසා කුසල ධර්මය අනිත් ධර්මවලට අනිත් එතන ඉන්න කුසල ධර්ම ටිකටම උදව් වෙනවා, උපකාර වෙනවා. මඟුල් ගෙදරයි මල ගෙදරයි තියෙන්නේ එකම තැන නෙවෙයි වෙන වෙනම. මඟුල් ගෙදරට යන්නා වූ අය ඒ කියන මඟුල් ගෙදරේ මිනිස්සු. මල ගෙදරට යන අය කියන මල ගෙදරේ මිනිස්සු කියලා. එතකොට මල ගෙදරේ ඉන්නා වූ මිනිස්සු ඔවුනොන්ට උදව් කරගන්නවා. දුක නැති කරගන්නවා. මගුල් ගෙදරේ ඉන්න මිනිස්සු ඔවුනොන්ට උදව් වෙනවා සතුට බෙදා ගන්න. ආන්නේ වගේ කුසල ධර්මය කුසල ධර්මය පවත්වා ගන්නට, මතු කර ගන්නට, ඉස්සරහට ගෙනියන්න උදව් වෙනවා. දැන් අපි දෙවෙනි කොටස පිළිබඳව හිතමු. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චය. එතන වෙන කතාවක් කියන්නේ. කුසල ධර්ම කියලා කිව්වේ කුසාසිත 21යි චෛතසික ධර්ම 38යි මේ රංචුව එකතු වෙලා අභ්‍යාගතයකට උදව් කරනවා කියන කතාව තමයි. ඒ කියන්නේ ආහාර සත්‍යයෙන් සත්‍ය වෙනවා කියන කතාව මෙහි කියන්නේ. දැන් මේ අපි ගමු මේ කියපු සිතම ගමු සෝමනස්ස සහගත ඥාන සංපයුත්ත අසංකාරික කියන සිත මතු වුණාම ඒ සිතේ ඇත්ත වශයෙන්ම එතන තියෙන ඔක්කොම කුසල ධර්මනේ. එතන අව්‍යාකෘතයක් මොකක්වත් නැහැ. ඒ කුසල් සිතක ඒ පළවෙනි සෝමනස්ස සහගත ඥාන සම්පත අසංකාරික කියන කුසල් සිතේ උදාහරණයක් ඇට ගත්තොත් එහෙම චෛතසික ධර්ම සමූහයයි සිතයි එතන එකක්වත් අව්‍යාකෘතයක් නැහැ. එකක්වත් එතන අකුසලයකුත් නැහැ. ඔක්කොම කුසල. ඒ කුසල ධර්ම නාම ධර්ම රංචුවේ තුන් දෙනා ස්පර්ශය චේතනාව ඊළඟට විඥානයයි මේ කියනා වූ ධර්මතා තුන අරගුල්ලන්ගේ ගාගේ ඉඳගෙනම අව්‍යාකෘතියකට උදව් කරනවා කියන කතාවයි මේ කියන්නේ. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් ආහාර පච්චේන පච්චේ. කුසල ධර්මයක් ඔය කුසාසිත පහළ වෙනකොට නිකං පහළ වෙන්නේ ඔය කුසාසිතේ තිබෙනවා අමුතු ප්‍රබෝධයක් අපේ ඇඟේ අපේ ශරීරයේ අපේ ගතේ අමුතු ප්‍රබෝධයක් අමුතු ශාන්ත ගතියක් 아무තු මේ සංසුන් ගතියක් පිරිච්ච ගතියක් හදාගෙන මවාගෙන තමයි ඔය කුසල් සිත පහළ වෙන්නේ. විපස්සනා කරන අයට හොඳට සිහිය දියුණු කරන අයට හොඳට සිහිය තබාගෙන නුවණ අවදි කරගෙන කෙසේ පටන් පාදාන්තයේ දක්වාම බලාගෙන අවධානයේ තබාගෙන ඊළඟට හිත අවදි කරගෙන ඉන්නකොට වෙන මොහොකටවත් හිත දුවන්නේ නැතුව ඉන්නකොට Tamanට දැනේවි මේ ඇඟට මේ හිසට නලලට මේ ශරීරයේ අභ්‍යන්තරය සමහර වෙලාවට සැහැල්ලු වෙනවා. සමහර වෙලාවට කුරුසු වෙනවා. සමහර වෙලාවට අප්‍රසන්න පීඩාවකින් බර වෙනවා. සමහර වෙලාවට සෞම්‍ය ගතියක් ඇති වෙනවා. සමහර වෙලාවට මේ හිතත් එක්ක එනේන හිතේ හැටියට හිත සෞම්‍ය වෙන්න සෞම්‍ය වෙන්න සෞම්‍ය වෙන්න සාන්ත වෙන්න අරමුණට හිත බර කළා සාන්ත වෙනකොට ඒ සාන්ත සිතත් සමග මේ ශරීරය මේ ඇඟ වෙනස්කමක් දක්වනවා ඒ වෙනස්කම දක්වන්නේ ඇඟෙන් ලබාගත්තා වූ බලයකට අනුව නෙවෙයි. ඒක ලැබෙන්නේ හිතින් ලබාපු හිතේ හැටියට හිතේ තිබෙන ගුණයක් නිසා තමයි ඒ ශරීරයේ ඒ ආකාර විකෘතිය වෙනස මතුවෙන හැටි වෙන්නේ. ඒවට කියනවා චිත්තජ රූප කියලා. හිතින්ද හට ගන්නා වූ චිත්තජ රූප. ඒ චිත්තජ රූප සෞම්‍ය වෙන්න නම් හිත සෞම්‍ය වෙන්න ඕනේ. කුසල සිතක් සෞම්‍ය නිසා, සාන්ත නිසා ඒකෙන් හදන්නා වූ චිත්තජ රූප හරි සාන්තයි සෞම්‍යයි ප්‍රණීතයි. ඒක නිසා මේ රූප සමූහය ඇවිල්ලා අව්‍යාකෘත ධර්මයෝ. ඒවා තවත් ඉස්සරහාදී ප්‍රතිඵලයක් හැටියට රූප හදන්න එහෙම ගතියක් නෑ වගේ. මේක චිත්තජ සිතින් හටගත් රූපවලට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. එතකොට මේ ඇඟේ පහළ වෙන අව්‍යාකෘත ධර්ම සමූහය පහළ වෙන්නේ කුමක් නිසාද? හිත නිසා. ඒක නිසා කුසල් සිතට අනුව ශරීරයේ ඇති හැතිවෙන්නා වූ හැදෙන්නා වූ රූප මුල් කරගෙන කියනවා කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චයෝ කියලා. එතකොට මේ ශරීරයේ පහළ වෙන රූප ගතිය ඒ ආකාර විශේෂයේ මතුවෙන්නේ කුමක් නිසාද? ඒක උපදින්නේ ඒකට උපදින්න ආහාර වෙන්නේ මොකද්ද? අර කියනා වූ ස්පර්ශය, චේතනාව, විඥානය කියන ධර්ම. චිත්තජ රූප. ඔන්න එකක්. ඊළඟට තියෙනවා මෙහෙම. කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චයෝ කියන එක තමයි ඔය කියන්නේ. තව එකක් තිබෙනවා ඒක කුස්සලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ආහාර පච්චේන පච්චේ ඒක වෙන කතාවක් දැන් අරක වෙනම කිව්වා ඉස්සෙල්ලා අව්‍යාකෘතයට යනවා කියලා දැන් කියනවා කුසල ධර්මයක් කුසල ධර්මයකටත් ඒ විලාවේ අව්‍යාකෘතයකටත් කියනවා. ධර්මතා දෙයකට ආහාර ප්‍රත්‍ය ගුණෙන් ආහාර ශක්තියෙන් උදව් වෙනවා, උපකාර වෙනවා, උපස්තම්භනයක් පිටක් වෙනවා කියලා. ඒක තේරුම් ගන්න ඕනේ මේ විදිහට. ඒ තමයි අපි කියනවා හිතක් පහළ වුණාම ඒ සිත් පහළ වෙන තැන් තියෙනවා. දැන් ওই කතාව ගන්නකොට භූමි සම්බන්ධයකුත් අපි තේරුම් ගන්න ඕනේ. භූමි සම්බන්ධය කියලා කියන්නේ මේකේ තියෙනවානේ මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා. තව විදිහකට කියනවා නාමයි රූපයි දෙකම තියෙන තැන, නාම විතරක් තිබෙන තැන, රූප විතරක් තිබෙන තැන. දැන් ඔය අරූපාවචරයේ රූප නැහෙනේ. එතකොට එහෙ වෙන විදියක්. රූපාවචරයේ වෙන විදියක්. තව එකක් තිබෙනවා අසඤ්ඤ තලයේ තව විදියක්. පංචවෝකාර භවයේ කියන ස්කන්ධ පහම තියෙන තැන තව ආකාරයක්. දැන් මෙතන කියන්නේ මේ කුසලස්ස අභ්‍යාපතස්ස කියන එක ගණන් ගන්නේ ඔය දෙකම තිබෙන්නව තැන. යම් කිසි අවස්ථාවක අපි හිතමු නාම රූප ධර්ම දෙකම එහෙම නැත්නම් රූපයයි වේදනා සංඥා සංකාර විඥාන පහම එකතු වෙලා හටගති වෙන මතුවෙන භූමියක පංචවෝකාර භවයක උපදින අවස්ථාවේ ඊළඟට හටගන්න අවස්ථාවේදී අපි කිව්වා කුසල සිත් තියෙනවා ධර්මව හැටියට වැඩ කරන 21ක් චෛතසික ධර්ම 38ක් තියෙනවායි කියලා. මේ ධර්ම නාම ධර්ම වශයෙන් නාම ආහාර වශයෙන් හට ගන්නවා ඊළඟට ඒ එක්කම එතන වැඩ කරන්නා වූ චිත්ත සමුත්ථානික රූපවලටත් ඒ අවස්ථාවේදීම උදව් වෙන උපකාර වෙනවා ආන්න ඒ කතාව තමයි මේ කියන්නේ දැන් කුසල එකම වෙලාවේදී නාම ධර්ම ටික නාමයටත් උදව් වෙනවා එකම වෙලාවේදී ඒ ආහාර ප්‍රත්‍යයේ තියෙන ශක්තියේ තියෙනා වූ ධර්මතා ටික චිත්ත සමුත්ථානික රූපයන්ටත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ඒ ගුණය තමයි ඒ ශක්තිය එක වෙලාවෙ සිද්ධ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. මේක හරීම පුදුම දෙයක් මේ ඉලෙක්ට්‍රිසිටි කියන එක අපි ඉලෙක්ට්‍රිසිටි වලට අත තියන්න බයයි. ඒ කියන්නේ කරන්ට් එක වදී කියලා. කරන්ට් එක කියලා කියන්නේ ඒක තියෙන දෙයක්. නමුත් අමුතුම බලයක්, අමුතුම ගතියක්, අනිමුතුම හයියක් තියෙන එකක් ඒක. ඉලෙක්ට්‍රිසිටි විදුලිය. නමුත් පේන්නේ නැහැ. පේන දේවල් දකින දේවල් සියල්ලටම සියල්ලේම වෙනසක් කරන්න පුළුවන් ගතියක් ඒකේ තියෙනවා. ඒ වගේ නොපෙනෙන්නා වූ මේ ධර්මතා තුන ඒ වගේ තිබෙන්නා වූ සංගවිච්ච උපාදක ආහාර ගුණය හරි බලවත්. ඒක නිසා මේ වගේ තියෙනම මහා පුදුම ගුණ, පුදුම බල, පුදුම හැකියාවල් මේකේ අස්සේ කැවිලා තිබෙනවා. ඒක නිසා එකම වෙලාවේදී මේ නාම ධර්මයන්ට රූප ධර්ම උපදවන්නටත් පුළුවන් අව්‍යාකෘත වශයෙන් ඊළඟට නාම ධර්ම උපදවන්නටත් පුළුවන් ආහාරපත්‍ය වශයෙන් ඒක නිසායි කුසල ධර්මය අකුසල කුසල ධර්මයන්ට අව්‍යාකෘත වශයෙන් කුසල ධර්මයන්ටත් අව්‍යාකෘත ධර්මයන්ටත් ආහාරපත්‍යෙන් පත් වෙනවා කියලා තියෙනවා. දැන් මේ කාරණා ටික කතා කරලා අපි අනිත් පැත්තට හැරෙමු. මේ මෙච්චර වෙලාවක් අපි මේ ටික කියපු නිසා ඊළඟ කොටාසේ තේරුම් ගැනීමට අමාරුවක් අපහසුයක් වෙන්නේ නැත කියලා අපි විශ්වාස කරනවා. ඒක තියෙන්නේ අකුසල පැත්තට යන්නේ. මම එක කුසල් සිතක් අරගෙන තමයි ඔයක විස්තර කරේ කලින්. හතරවෙනි වීතිය මේ විදිහට කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චේ කියලා. දැන් කුසල ධර්මයන් අනිත් පැත්තට ගියා. අකුසල ධර්ම. අකුසල ධර්ම හැටියට තියෙන්නේ මොනවද? අකුසල ධර්ම හැටියට තිබෙන්නේ මේ අකුසල් සිත් 12ක් තිබෙනවා. ලෝභයේ වශයෙන්, ද්වේෂයේ වශයෙන්, මෝහයේ වශයෙන් ක්‍රියාත්මක වෙන. ඒට සමාන්තරව චෛතසික ධර්ම 27ක් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන්න කියනවා මෙන්න මේ කියන්නා වූ සායිසික ධර්ම 27යි ඊළඟට අකුසල සිත් 12යි මේ ටික කියනවා මේ රංචුවට මේ පොදියට කියනවා අකුසල ධම්ම කියලා. යම් කිසි වෙලාවක අකුසල් සිතක් පහළ වෙනකොට ඒ අකුසල් සිතේ තිබෙනවා ධර්මතා තුනක්. නාම ධර්ම ඒ තමයි අර මුලින් කියපු ස්පර්ශයයි චේතනාවයි විඥානයයි මේ ටික ඉස්සර වෙලත් කිව්වා හැබැයි ඉස්සර වෙලා මේ තුන් දෙනා කුසල නාමයේ ගත්තා මෙයා කුසල නාමයේ ගත්තා ඇයි කුසල නාමයේ ගත්තේ කුසල උද්දම්මෝ කියලා කුසල් සිත්වල පහළ වෙච්ච නිසා අකුසල සිත්වල පහළ වෙනකොට මේ තුන් දෙනාට කියන්නේ අකුසල ධර්ම කියලා. හේතුව ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල සිත්වල පහළ වෙච්ච නිසා. අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් මලගෙදරකට ගියාම එයාට කියන්නේ ආමංගලයට සහභාගී වෙච්ච එක්කෙනයි කියලා. මම මිනිස්සෙක් මගුල් ගෙදරකට සම්බන්ධ වුණා මට කියන්නේ මගුල් ගෙදරට සම්බන්ධ වෙච්ච ඒ අය කියලා. පෙරහැරක් යනකොට කියනවා විශාල පිරිසක් එක්කාසු වෙලා මරණයක් එක්ක පිටිපස්ස යනවා නම් ඒකට කියනවා අවමංගල පෙරහැර කියලා. ඒ වගේම විශාල පිරිසක් එක්කාසු වෙලා මගුල් ගෙදර යනවා නම් ඒ හැටි කියනවා ඒ මගුල් ගෙදර යන පිරිස කියලා. ඒ වගේ තමයි මේ කියනා වූ ස්පර්ශයයි චේතනාවයි විඥානය කියනා වූ ධර්මතා තුන කුසලයේ පක්ෂ වැඩ කරනකොට කුසල වෙනවා අකුසලයට පක්ෂ වැඩ කරනකොට අකුසල වෙනවා දැන් මෙතන මේ අකුසල් පැත්තට බර වෙලා කටයුතු කරන නිසා අපි හිතමු උදාහරණයක් හැටියට ලෝභ මූල පළවෙනි සිත අකුසල සිතක් වෙන නිසා ඒ පැත්තට බලලා කතා කටයුතු කරනකොට මේ කියනා වූ හිතේ යම්කිසි ප්‍රමාණයක චෛතසික සමූහයක් ඉන්නවා ඒ චෛතසික සමූහයේ ආහාර ශක්තිය ඒ අකුසල රංචුවේ අනිත් අයට වේදනාවට ඊට පස්සේ සංඥාවට අනිත් අනිත් චෛතසික ධර්මයන්ට ආහාර ගුණය පණගැස්සීමේ ගතිය අකුසලයට කතා කරත් මිනිස්සෙක් මෙහෙමයි ගිනි තියමු අඩමු බිඳිමු ගහමු පහර දෙමු කියලා කෑව කතා කරපුවම ඒකටත් යන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ අකුසල ධර්ම වලට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන නිසා කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස් ආහාර පච්චේන පච්චු. අකුසල වැඩේ කරනකොටත් ඒකේ ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් ආහාර පච්චේන පච්චු. අකුසල ධර්මයෝ අභ්‍යාකත ධර්මය කියලා කියන්නේ රූප ධර්ම. ඒ රූප ධර්ම වලටත් චිත්තජ රූප හැටියට ඒ කියන්නේ චිත්තජ රූප හැටියට අව්‍යාකෘත ධර්ම තියෙන ඒවට පහළ වෙන්න ඉස්සරහට යන්න උදව් වෙනව උපකාර වෙනවා ආහාරපත්තියෙන් ප්‍රත්‍ය වෙනවා අපි ඉස්සෙල්ලා කිව්වා මිනිස්සෙක් සිහිය එළවාගෙන සිහිය අවදි කරගෙන නුවණ එළවාගෙන නුවණ අවදි කරගෙන තමන්ගේ ශරීරයේ තමන්ගේ ජීවිතයේ දිහා ඊ타ත්ම සාන්තව හොඳට බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්න වෙලාවේ හොඳට මේ තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්නා වූ ඒ කියන්නේ චිත්තජ රූප එහෙම නැත්නම් යම් යම් වෙනස් වීම ඇති වෙන ආකාරය හොඳට පේනවා. අකුසල් සිතක් තරහ සිතක් ගොරෝසු සිතක් ඇති වෙච්ච ගමන් ඒ ගස්වලා තිගස්වලා තැති ගන්නවලා දවලා තවලා රත් කරලා ගන්න රත් කරලා ගන්න ගතියක් ඒකේ තියෙනවා. ඉතින් අර ඉස්සර වෙලා සාන්තව තිබිච්ච මේ ශාරීරික ස්වභාවය අර කර්කස හිතේ ගතිය නිසා ගොරෝසු හිතේ ලෝභ හිතේ ගතිය නිසා නිකන් තද කරලා ගොරෝසු කරලා බර කරලා වෙනස් කරලා ගන්නවා. ඒ කියන්නේ අකුසල් සිත නිසා මේ ඇඟ ඇතුලේ චිත්තජ රූප පහළ වෙනවා කියන එකයි. මේ චිත්තජ රූප කියන්නේ අව්‍යාකෘත ධර්මයෝ. ඒක නිසා කියනවා අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස ආහාරපච්චේන පච්චය. අර ටික නිකන් පහළ වුණේ නැහැ. ස්පර්ශය නිසා, චේතනාව නිසා, ඊළඟට විඥානය නිසා තමයි මේ රූප ටික තස්කාලා මතුවෙලා උඩට ආයි. හැබැයි හිත අවදි කරගෙන ඉන්නකොට ඌව තේරෙනවා. හොඳට තේරෙනවා මේ ධර්මය කොච්චර සජීවීද කොච්චර ප්‍රාණවත්ද කොච්චර ඇත්තද සිහියෙන් නුවණින් ඉන්නකොට මේ කියන මේ දේවල් මේ අව්‍යාකෘත ධර්මයේ රූප ධර්මයේ මේ විදිහට නිසා නේද මේක ඇති වෙන්නේ කියලා තමන්ට තේරෙනවා ඊළඟට අනිත් කාරණේ ඒ තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස් ආහාර පච්චේන පච්චේ ඔය කියපු විදිහට අපි මේ වෙලාවේ ගනිමු අකුසල සිත් ගොඩෙන් ද්වේෂය මේ ද්වේෂය අකුසල ධර්ම. ඒ ද්වේෂය ඇති වුණාම ඒ ද්වේෂය ද්වේෂසිත සිතේ තිබෙන ස්පර්ශයයි චේතනාවයි විඥානයයි තුන ඒ එක්කම ඉන්නා වූ අනිත් නාම ධර්ම ටිකටත් යම්කිසි ගැම්මක් ඒ වෙලාවේදීම දෙනවා. ඊළඟට ඒ වෙලාවේදීම ඒ සිතේ බලයෙන් පහළ වෙන්නා වූ චිත්තජ රූප ටික පනගස්සලා හැඩගස්සලා මතු කරලා දෙන්න උදව් වෙනවා. එතකොට මේ සිතත් අකුසලයි ඒ හිතේ පහළ වෙච්ච පස්ස චේතනා විඥාන ධර්මතා තුනත් අකුසලයි ඒ ධර්මතා තුර නිසා පහළ වෙච්ච චිත්තජ රූප ටික හවියකුතයි. හැබැයි ඒවා අකුසල් සිතක මෙහෙවීම නිසා ඒකේ ආහාරය ලබාගෙන ආපු නිසා ඒ ටික අවියකුස. ඒක නිසා අකුසදු ධම්මෝ අකුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස්ස ආහාර පච්චේන පච්චේ. එක වෙලාව කියනවා තනිකර රූපයට තනිකර අභ්‍යාපෘතයට ආහාර වෙනවා අනිත් වෙලාවට කියනවා මේ දෙකටම එක වෙලාවේදී මේ ටික ආහාර වෙනවා කියලා. ඒ දේශනා කරන්නේ එහෙම කියන්න හේතුව තනි කරලා දක්වනවා නාම ධර්ම හැටියට විස්තර කරලා දක්වනවා නාම රූප ධර්ම හැටියට. දැන් අපි මේ විදිහට දැන් චිත වීති වාර අපෙන් හයක් අපි දැන් මේ වෙලාවේ කතා කරා. තව එකක් තියෙනවා ඒ තමයි එතන තියෙනවා මෙහෙම අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්ම සාහාරපච්චේන පච්චයෝ කියලා. අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකටම උදව් වෙනවා උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා කියලා. මේ වැඩේ පටන් ගන්නට කලින්ම අපි කිව්ව මේ මේ ධර්මතාව ටික තේරුම් ගන්න කියලා. අපේ පින්වතුන් එක විදිහකට සතුටු වෙ යුතුයි අවුරුදු කීපයකට කලින් සාකච්ඡා කරා කතා කරා ඒ තමයි මාතිකාව. මාතිකාවේ තික මාතිකාවේ පළවෙනි පද තුන තමයි පළවෙනි මාත්‍රිකා පද තුන තමයි කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාගත ධම්මා. ඒ ටික දැනගත්ත හින්දා තමයි මෙතෙන්ට එන්න පුළුවන්කම ලැබුණේ. කුසල ධර්ම තිබෙනවා අකුසල ධර්ම තියෙනවා අව්‍යාකෘත ධර්ම තියෙනවා. එක විදිහකට සියලු ධර්මයෝ ගොඩවල් තුනකට කරා. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන අභ්‍යාගත ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ තමයි කුසලත් නොවන අකුසලයක් නොවන කුසල් නොවන අකුසල් නොවන තවත් යම්කිසි දෙයක් වේ නම් අන්න ඒවා හඳුන්වනවා අව්‍යාකෘත ධර්ම නමේ. එතකොට අව්‍යාකෘත ධර්ම තිබෙනවා එකක් තමයි ක්‍රියා විපාක අව්‍යාකෘතය විපාකසිට ඒ වගේ එක්ක යෙදෙන්නා වූ ඉතකේ ක්‍රියා සිත් සහ ඒ වගේ දෙන චෛතසිකයෝ විපාක සිත් අව්‍යාකෘතයි. ඒකට කියනවා විපාක අව්‍යාකෘතය කියලා. ක්‍රියා සිත් ඒවා වෙලා ක්‍රියා අව්‍යාකෘතයි. අනිත් එක රූප ධර්මියෝ ඇවිල්ලා ඒත් අව්‍යාකෘතයි. ඊළඟට නිර්වාණ ධාතුව අව්‍යාකෘතයි. ඔය අව්‍යාකෘත මණ්ඩලයේ ඔය විදිහට හතරක් තිබෙනවා. ඒකෙන් ධර්මතා තුනක් හේතුඵල ධර්මයේ තිබෙන සංසාරෙට මිශ්‍රයි. අනිත් එක සංසාරින් එතර වෙච්ච නිර්වාණ ධාතුව. දැන් මේ අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ අපි හිතමු රහතන් වහන්සේ නමකේ හිති. තියෙන්නේ මොනවද? ඒ තියෙන්නේ ක්‍රියානේ. රහතන් වහන්සේගේ හිතේ ක්‍රියා. නිකාම නිකං ලෝකේ පවතිනත හිත ක්‍රියාත්මක වෙනවා විතරයි ඊට වඩා දෙයක් උන්වහන්සේලාගේ අතින් අකුසල වශයෙන් කුසල වශයෙන් වැඩ කරන්නේ නැහැ. මේ රහතන් වහන්සේලාගේ හිත්වල පහළ වෙන්නේ කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි ඒක නිසා ඒවට කියනවා ක්‍රියාසිත වශයෙන් පහළ වෙන අව්‍යාකෘත ධර්ම. ඒ ක්‍රියාසිත වල පහළ වෙන චෛතසික ධර්ම අව්‍යාකෘත ධර්ම. දැන් මේ රහතන් වහන්සේගේ හිතේ පහළ වෙන ස්පර්ශය ඇවිල්ලා අව්‍යාකෘත ධර්මයක්. ඊළඟට චේතනාව අව්‍යාකෘත ධර්මයක්. විඥානය අව්‍යාකෘත ධර්මයක්. මේ අව්‍යාකෘත ධර්ම ටික ඒ ක්‍රියාසිටතල පහළ වෙන අනිත් නාම ධර්මයන්ට ඒ වෙලාවේ උදව් වෙනවා. ඒ වෙලාවේ ඒ ඇයට පහළ වෙන්න උපකාර වෙනවා. ඩිංගක් වෙලා එකට වැඩ කරන්ට උපස්තම්බනේ වෙනවා. අන්න ඒක නිසා කියනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් ආහාර පච්චේන පච්චයෝ කියලා. මේක විපාක වශයෙන් ඊළඟට ක්‍රියා වශයෙන් ඊළඟට තියෙනවා ඒ රහතන් වහන්සේලාගේ ශරීරයේ පහළ වෙන්නා වූ ওই රූප ධර්ම වශයෙන්. ඒවටත් ඒ මේවා බලපාන. කොහොම වුණත් මේ කියන්නා වූ දේ මේ කියන්නා වූ ධර්ම ටික අව්‍යාකෘත ධර්මයෝ උන්වහන්සේලාගේ సంతානයේ උන්වහන්සේලාගේ ජීවිතයේ තිබෙනා වූ රූපවලටත් චෛතසිකවලටත් සිත්වලටත් උදව් වෙන නිසා උපකාර නිසා පහළ වෙන්න යම්කිසි කැමමක් වෙන නිසා ඒකට කියනවා අව්‍යාකෘත ධර්මය අව්‍යාකතයකට උදව් වෙනවා ආහාර පතරින් කියලා. විපාක සිතක් ගත්තන් පස්සේ තේසෙමයි. දැන් අපි රහතන් වහන්සේලා දැන් මේ කතාව කියනකොට රහත් නොවූ කෙනා හිතන්න පුළුවන් දැන් මේ කාරණේ රහතන් වහන්සේලාට අදාළයි සාමාන්‍ය පෘතජ්ජනේ කොහොමද කියලා. පෘතජ්ජනේ කියන්නේ දැන් මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි සිතක් පහළ වෙනකොට ඒ ප්‍රතිසන්දි සිත කුසල නෙවෙයිනේ. ඒ ප්‍රතිසන්දි සිත අකුසලත් නෙවෙයිනේ. ඒ ප්‍රතිසන්දි සිතට කියන්නේ අව්‍යාකෘත විපාක අව්‍යාකෘත විපාකය කියලා. ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී අව්‍යාකෘත ප්‍රතිසන්දි සිත ඒ එක්කම පහළ වෙන්නා වූ අනිත් චෛතසික ධර්මයන්ට සහ රූප ධර්මයන්ට උදව් වෙන උපකාර වෙනවා. මතුවෙන්න තමන් එක්ක හිට ගන්න තමන් එක්ක පවතින්න තමන් එක්ක. ඒක නිසා එතන කියන්නේ විපාක අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආහාර පච්චේන පච්චයෝ කියලා. ඉතින් මේ නාම ධර්ම වල විපාක වශයෙන් ක්‍රියා වශයෙන් පවතිනා වූ ධර්ම වල ආහාර කෘත්‍ය ආහාර ගතිය කරන්නා වූ ආකාරය තමයි කියන්නේ. තව එකක් ඉතින් කෙටියෙන් කියනවා නම් දැන් අපි මේක කිව්වා කලින් අපි කෑම කනවනේ. කෑම කනකොට ඇඟ මහත් වෙනවා. ඒකෙදි තියෙන්නේ ඉතින් අර රූපයන්ගේ තිබෙනා වූ කබලින්කාර ආහාරවල තිබෙනා වූ ඕජා ගුණය ඉදිරිපත් වෙලා ඒ ඕජා ගුණයෙන් උපස්තම්මනේ වීම පහළ වීම තමයි. එදනත් අන්තර්ගත වෙනවා රූපය කියන්නේ කබලින්කාර ආහාරය ඇවිල්ලා අභ්‍යාපෘතයයි මේ ශරීරයේටම ගැම්මක් ලබා දීම අභ්‍යාපෘතයයි. අභ්‍යාගත ධර්මයක් අභ්‍යාගතයකට උදව් වෙන ආකාරය තමයි කියන්නේ. මේ තුනම තියෙනවා විපාක වශයෙන්, ක්‍රියා වශයෙන්, ඊළඟට විපාක සිත් වශයෙන්, ක්‍රියා සිත් වශයෙන්, ප්‍රතිසන්දි අවස්ථාව වශයෙන් ඒ හැම අවස්ථාවකදීම මේක තියෙනවා. ඒක නිසා මේ විදිහට අපි මේ වාර හතක් මේ කතා කරේ. කුසල ධර්මයක් කුසල ධර්මයකට ආහාරපත්‍ය වෙන විදිය, කුසල ධර්මයක් අව්‍යාකෘතයකට ආහාරපත්‍ය වෙන විදිය, කුසල ධර්මයක්. කුසලයටයි අවියක්ත දෙකටම ආහාර ප්‍රත්‍ය වෙන කතාව. අනිත් එක අකුසල ධර්මයේ අකුසලයන්ටම ආහාර ප්‍රත්‍ය වෙන විදිය, අකුසලයක් අවියාපෘතයකට ආහාර ප්‍රත්‍ය වෙන විදිය, අකුසලයක් අකුසලයටයි අවියාපෘතයයි දෙකටම ප්‍රත්‍ය වෙන විදිය ආහාර වශයෙන්. අනිත් එක විපාක වශයෙන්, ක්‍රියා වශයෙන්, රූප ධර්ම වශයෙන් අවියාපෘත ධර්මයක් අවියාපෘතයකට ආහාර ප්‍රත්‍යෙන් උදව් උපකාර වෙන කතිය. මේ අද දවසේ මෙන්න මේ ආහාර පත්‍ය යටතේ මෙන්න මේ වීතිවාර හත තමයි මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුන් මීට කලින් මේ කතනය මේ ධර්ම කාරණය අහගෙන දැනගෙන තියෙන නිසා මම මම විශ්වාස කරනවා අපේ පින්වතුන් මේක අමාරු නොවෙන්න ඇති කියලා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ පුංචීට පුංචීට පුංචීටම තිබෙන්නා වූ ධර්මයක් වෙනමම හඳුනාගෙන ඒ ධර්මයේ තිබෙන්නා වූ අනිත් එක්කෙනාට ගැම්ම දෙන්නා වූ හැඟවිච්ච ගතිය තමයි මේ විදිහට මේ ආහාර ප්‍රත්‍ය වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ. ඒ තථාගත සම්මා සම්බුදුචානන් වහන්සේට අපි নমස්කාර කළ යුතුයි. උන්වහන්සේගේ පාරමී ගුණය නිසා, පාරමී බලය නිසා, පාරමී ධර්ම ශක්තිය නිසා උන්වහන්සේට ඒ ධර්මය ප්‍රණීත ලෙස, උතුම් ලෙස හොඳට අවබෝධ කරගන්න ලැබුණා. ඒ අවබෝධ කරගත්ත ධර්මය අපේ පහසුව, අපේ සැනසෙල්ල, අපේ විමුක්තිය පිණිස නිර්මලව යහපත් කරුණාවෙන් දේශනා කොට වදාලා. ඒ දේශනා කළා ඉතිරි කරලා තියෙන ධර්මයේ තමයි අපි මේ අවස්ථාවේදී අවස්ථාව අරගෙන අපි කියන්නේ, හිතන්නේ, මෙනෙහි කරන්නේ, ඒ වගේම සාකච්ඡා කරන්නේ. මේ වෙලාවේදී අපි පැයක් පමණ කාලයක් අපි මේ පින්වුතුන්ට ධර්මය කියලා දුන්නා. ඉතින් මේ පින්වුතුන් අර පරණ අහපු දේවලුත් එක්කාසු කරගෙන මෙනෙහි කරමින් මේ ධර්මයට ඇමුකන් දුන්නා. ඒ වගේම දැන් මේ ධර්මයේ ඇසීම තුළින් මෙනෙහි කිරීම තුළින් හිතීම තුළින් උපදවා ගන්නා වූ සියලුම කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් මේ පින්වත් හැම දෙනාටම සැනසෙල්ලක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා. ඒ වගේම විශේෂයෙන්ම ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වේවා, මතු වේවා. සෑම දිනාගේම సంతාන තුල ಗುಣධර්ම දියුණු කරගන්න ලැබේවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සංසාර දුකින් මිදලා අමා මහ නිවන සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මෙහෙයවීම් කටයුතු කරා වූ පින්වත් අපේ ජයන්ත මහත්මයාටත් ඒ වාගේම මෙතෙක් කාලයක් මේ දහම් වැඩසටහන් නොකොටුවා දිගට පවත්වාගෙන පැමිණියා වූ පින්වත් ලලිත් මහත්මයාටත් අනිත් පින්වත් සෑම සියලු දෙනාටමත් සනසිල්ලේ ධර්ම මාර්ගයේ යාගන්ට ලැබේවා මේ කරන්නා වූ ලෝක උපකාරය මහත්ඵල මහානිසංස වෙන්නා වූ උතුම් ධම් සේවාවක් හැම දිනාට මේ පින් බලෙන් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් පින්දින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සානසර. තෙරුවන් සරණයි සානසර.